තෙරුවන් සරණයි ඔබතුමා එනකම් මම බලන් හිටියේ. <laughs> ඇහෙනවද? ඔව් මම අහගෙන ඉතුමාත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉතින් හොඳයි. මම මේ මම දැක්ක ඔබතුමා බොහොම කීප දවසක්ම අහලා තිබුණා සාකච්ඡා ටිකකට ඔබතුමා ප්‍රශ්න වගේකුත් දාලා තිබුණා. ඔබතුමාට දැන් ඒ ඔක්කොම ටික කතා කරන්න පුළුවන් මේ මොහොතේ. <laughs> ඔබතුමාට ඕන විදියට. <laughs> ඔව්. මේ ඔබතුමාගේ අවස්ථාව. ඔබතුමා කොහෙද ලංකාවේ ඉන්නේ? මම දැන් නම් ඉන්නේ කටුකුරුන්ගේ මම ගෝලි ගමනන් මාතර. අහහ. දැන් නම් ඉන්නේ කටුකුරුන්ගේ මේ මේ අපේ තුවලගේ ළමයි ඉස්කෝලේ යන හින්දා මෙහෙට වෙලා ඉන්නවා. අහහ. කටුකුරුන්ගේ කරන්නේ ශ්‍රීවිදි තමයි එළවන්නේ. මම මේ ගොඩක් කාලයක ඉඳන් මම මේ ධර්මය හොයනවා ඇත්තටම. <coughs> බොහොම මෑතකෙත් තමයි මට මේ කටිසමුප්පාදය ගැන අහන්න ලැබුණේ. ඊට පස්සේ තමයි ඔබතුමාගේ සාකච්ඡා ගොඩාක් ඇහුවා මම හිතන්නේ ඔක්කොම වගේ මම අහලා තියෙනවා. ලොකු අවබෝධයකුත් තියෙනවා. දැනුමක් තියෙනවා. ඇත්තටම අවබෝධයක් නෙවෙයි ඒක දැනුමක්. මට දැනගන්න ඕනේ අර දැන් අපි සාමාන්‍ය සමාජයේ ගැටෙනකොට කොහොමද මේ පංච උපාදානස්කන්ධයට අහු වෙන්නේ නැති වෙන්න ඉතින් අපි ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි විශේෂයෙන්ම දැනගන්න ඕනේ. අන්න හරි. ඕකම තමයි පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න කියලා. හරි. එතකොට එහෙනම් ඉස්සල්ලාම මේ පංච උපාදානස්කන්ධය මොකක්ද කියලා දැනගන්න ඕනේ. කොහොමද පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ? මොකද්ද පංච උපාදානස්කන්ධයන් නිසා වෙන්නේ? ඇයි බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත දකින්න කිව්වේ කියලා මෙන්න මේ ප්‍රශ්න ටික කරුණා කරුණාසේන මහත්තයාට එන්න ඕනේ. හරිනේ? ඔන්න ඔව් හොඳයි. ඉතින් එතකොට බලන්න ඔබතුමාට මොකද්ද දැනෙන්නේ? මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? ඔබතුමාට දන්න විදිහට කියන්න බලන්න මේ ධර්ම අවබෝධ ඔබච්ච දවසක් අහපු සාකච්ඡාවලදී ඔබතුමාට මොකද්ද අවබෝධ වුනේ පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මෙහෙමයි මේක හටගන්නේ. මේක හටගත්තොත් මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. එහෙනම් ආ එහෙනම් මේකේ මේ එහෙනම් මේක අවබෝධ කරලා මේකෙන් මිදෙන්න කිව්වේ ඇයි කියලා තේරෙන්න ඕනේ. කියන්න බලන්න ඔබතුමාට දැනෙන විදිහට මට. මම එතකොට ඔබතුමාව නිවැරදි කරගෙන යන්න. ඔතන හරි වැරදෙනවා නම්. මට දැනෙන විදිහට ඔය මේ ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන වලින් තමයි ඒ ආයතන හරහා හිත පිහිටවලා හිත පිහිටනවයි ආයතන වලට එතනින් තමයි අපේ මේ ගමන සිද්ධ වෙන්නේ මම හිතන්නේ ඇසට රූපයක් දැක්කහම අපි ඒ කෙරෙහි ඇතිවන කියන්නේ ඇලීම ගැටීම දෙක මුල් කරගෙන තමයි ඉදිරියට යන්නේ කියන එක තමයි මට හිතෙන්නේ ඒ වුණාට ඇසත් අනිත්‍ය බව දන්නවා රූපයත් අනිත්‍ය බව මට තේරෙනවා කිසිම ගන්න දෙයක් නැහැ ඒ කියන බව මට හොඳට වැටහෙනවා කියන්නේ දැක්කොත් දැක්ක විතරයි කියන එක තමයි මම හිතන්නේ එහෙම යන්න ඕනේ කියන එක. හරි. මෙන්න මෙහෙමයි. හරි. දැන් ඔය අපි මෙන්න මේ ඔය අපි එක එක්කෙනා මේ ධර්මය අවබෝධ කරගත්ත විදියනේ. ඔන්න බලන්න. දැන් මේ පංච උපාදානස්කන්ධය කොහොමද හටගන්නේ? කොහොමද හටගන්නේ කියලා බැලුවොත් ඇත්තටම දැන් මේ ඇහැ ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට ඔන්න ඔය කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. සරලවම කිව්වොත්. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ස්කන්ධ ටිකක් හට ගන්නවා. මොනවද ස්කන්ධ? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මෙන්න මේ ස්කන්ධ ස්වභාවයක් හට ගන්නවා. හරිනේ? ඔව්. එතකොට ඔන්න ඔය හට ගැනීම අපි හරියට දන්නේ නැති නිසා ඔන්න ඕක මම මම කියලා අල්ලගෙන යනවා. ඔව්. ඒ කියන්නේ මම කියලා අල්ලගෙන යනවා. ඔන්න ඕකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. හරිනේ? එතකොට ඕක හැදුනේ කොහොමද කියලා බැලුවොත් ඇහැ නිසා පංච උපාදානස්කන්ධ හට ගන්නවා. කන නිසා, දිව නිසා, නහය නිසා. එතකොට කය නිසා ආන්න හරි. මේ හැම එකකින්ම මොකද වෙන්නේ? අභ්‍යන්තර බාහිර ආයතන ගැට ගැහෙනකොට මෙන්න මේක හට ගන්නවා. හිතක් හට ගන්නවා. එතකොට එහෙනම් බලන්න ඔන්න ඔය ස්වභාවය අපි ඉන්න සලායතන කියන ස්වභාවයේදීම හටගන්න එකක්. ඔව්. අන්න හරිනේ. එතකොට බලන්න එහෙනම් මේ සලායතන කියනකොටම ඇහැ කියන එක ආයතනයක් තියෙන්නේ. ඉන්ද්‍රියක් නෙමෙයි. ඒක නිසා මේ ආයතනය මොකද කරන්නේ? නිෂ්පාදනය කරනවා. දැන් වැරදියට නිෂ්පාදනය කරුත් මොකද වෙන්නේ? වැරදි දේවල්ම නේද නිෂ්පාදනය වෙන්නේ. ඔව්. අන්න එහෙම එකක් තමයි දැන් වෙන්නේ. <laughs> තේරුණාද? දැන් ඒකට උදාහරණයක් කිව්වොත් සරලවම දැන් ඇහැට ඇහැ ඇහැ රූප ගැට ඇහැ අරිනකොටම දැන් S2 වහලා S2 අරිනකොටම ඔබතුමා දැන් මොකද උනේ ඇහැ රූප චක්කු විඥානය කියන එක හටගත්තා. ඔව්. අන්න බලන්න. දැන් මොකද හමුනේ පෙනීම කියන එක තියෙනවා දැන්. ඔව්. දැන් ওই පෙනීම කියනකොටම ඔබතුමා අහලා දිනවා පේන්නේ හැට කියලා. ඔව්. ඒ කියන්නේ ඇහැ ඉපදුනා. හරි නේද? ඒ කියන්නේ ඔය ඇහැ කියන්නේ මේ මස් ඇහැ නෙමෙයි. මනෝමය අන්න හරි මහත්තයා හරියට හරි එන මනෝමය හැක් ඉපදුනා ওই මොහොතට නේද අන්න බලන්න දැන් මොකද වෙන්නේ ඔන්න ඇහැ ඉපදුනා ඕක ඔතනින් ඉවර වුණොත් එහෙම දැනගන්න දෙයක් තිබුණාද S2 ඇරි S2 වැව S2 ඇරි ඔච්චරයි දැන් දැනගන්න දෙයක් තිබුණාද? ඔන්න ඔය ටික විතරයි. දැන් බලන්න ඕක ඔතනින් අතර වෙන්නේ නැහැ. මොකද මේ ඇහැ ඉපදෙනකොට මේ ඉන්ද්‍රියෝ ඉපදෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ මනස මන ඉපදෙනවා. මන ඉපදෙනවා ඕකත් එක්කම. තේරුණාද? මන ආයතනේ ওই එකම ඉපදෙනවා. ඉපදෙනකොට මොකද වෙන්නේ? මේක මෙතනින් ඇහැ ඉපදිලා නිරුද්ධ වෙනකොටම මන ආයතනෙන් ඒක අල්ල ගන්නවා. මැරිලා ගිය එකට පණ දෙනවා. හැබැයි මැරිලා ගිය එකටම නෙමෙයි පණ දෙන්නේ. ඇයි මැරිලා ගිය එක නෙමෙයිම කියලා කියන්නේ? ඕක මන ආයතනේ ස්පර්ශ වෙනකොට ඔබතුමාගේ රාග, දේශ, මෝහ යෙදිලා ස්පර්ශය සිද්ධ වෙන්නේ. අන්න ඒකට කියනවා සම්පස්සයක් කියලා. සංපස්සයක් වෙනකොට මොකද වෙන්නේ? ස්පර්ශයකින් අතර වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? රාග සංපස්ස, දේශ සංපස්ස, මෝහ සංපස්ස කියලා ස්පර්ශ වෙනවා. ඔබ රාගයෙන් ස්පර්ශ වුණා නම් රාග සංපස්සයක්. දේශයෙන් ස්පර්ශ වුණා නම් දේශ සංපස්සයක්. මෝහයෙන් ස්පර්ශ වුණා නම් මෝහ සංපස්සයක් උතන ගියදෙනවා. හරිනේ? එතකොට එතකොට මොකද වෙන්නේ? විකෘතියක් වුණානේ. කුණු ගෑ වුණා නේද දැන්? ඔව් ඔව්. අන්න බලන්න පිරිසිදුව අපි හිටියා අපි මේ හදිච්ච එක පිරිසිදු එකක් ආවනම් අපිරිසිදු වෙලා දැන් ඇතුළට ගියනේ. අන්න බලන්න. එතකොට බලන්න ඒ අන්න ඒ වගේ සිද්ධියක් උනේ. හරිනේ. ඒ කියන්නේ පාපිස්සක් දාලා තියනවා ගෙදර ඇතුළට එනකොට කකුල පීදන් ඉන්න. දැන් ওই පාපිස්සේ මඩ ගෑවිලා තිනවා හැමතැනම. දැන් කකුල පීදැම්මොත් මොකද වෙන්නේ? කකුලේ මඩ ගෑවෙනවා. හොඳට තිබිච්ච කකුලත් මඩ ගෑවිලා ඇතුළට යනවා මඩ ටිකක් ගාගෙන නේ. අන්න වගේ වැඩක් උනේ <laughs> තේරුණාද <laughs> තේරුණාද ගේ ඇතුළට ගිහින් මඩ ගාගෙන එහෙනම් මඩ ඇතුළට යන්නේ තුන් ওই විදියට හරිනේ එහෙනම් බලන්න එතකොට එහෙනම් එහෙනම් මේ අන්න එතනදී මන ඇතුළට ওই රූප රූපාරම්මණයක් හැදුනා. අනේ හැදෙනකොට බලන්න වේදනා සංඥා සංකාර හැටි වුණා. ඇති වෙච්ච තැන මොකද උනේ? නාම රූප කියන ස්වභාවයක් ඇති වුණා. මනස තුළ, හිත තුළ, හරිනේ? ඒතකොට බලන්න මේක දැන් හිත තුල ඔන්න ඔන්න නාම රූප හටගත්තා. දැන් හටගත්තේ ඒක මොකද වෙන්නේ? දැන ගැනීමක් වෙනවා. මොකද දැනගත්තේ? ආ, පාපිස්ස කියලා දැනගත්තා. හරිනේ? ඔන්න ওই ටික තමයි උනේ. අද අද වෙනකම් වෙන්නේ ওই ටික. එතකොට දැන් බලන්න මොකද්ද ඔය හැදුනේ කියලා. අන්න බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනොත් රූපය සකස් වුණා. නා වේදනා සංඥා වේදනා. සංකාර විඥාන කියනොත් නාමය සකස් වුණා. නාම රූප සකස් වුණා. ඔව් එතකොට අන්න බලන්න රූ- හැබැයි අපි මේ හිතුවට දැන් මේ එක රූපයක් දැක්කේ කියලා අපිට උතන රූප ගොඩක එකතුවක් තමයි එක මොහොතකට විද්‍යමාන වෙන්නේ. වේදනා ගොඩක එකතුවක්, සංඥා ගොඩක එකතුවක්, සංකාර ගොඩක එකතුවක්, විඥාන ගොඩක එකතුවක් තමයි මේ එක මොහොතක අපිට ටක් ගාලා හුවෙන්නේ යමක් කියලා. ඔව්. එතකොට බලන්න එහෙනම් අන්න එක ස්කන්ධ කියලා කියන්නේ. එහෙනම් රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ කියන එක තමයි දැන් ඔය හටගත්තේ. ඔව් හරි. ඒ කියන්නේ සලායතන සලායතන හට ගැනීම තුළ තමයි දැන් ওই සිද්ධිය සිද්ධ වුනේ. හරිනේ? ඔව් අන්න. ඔව්. එතකොට බලන්න ඇහැට වැටුනේ මොකද්ද වර්ණ සටහනන්නේ. ඇහැට වැටුනේ ආලෝක කිරණය. ආලෝක කිරණය. නමුත් හිත හදාගත්ත නේද එක එක දේවල්. පුටුවක්, මේසයක්, අම්මා, තාත්තා, ඉර, හඳ මේ ওই විදිහට. ඔව් රූප හදාගත්තා ඒ කියන්නේ පේන එකට අදාළ එකක් නෙවෙයි නේනම් හදාගන්නේ. හිත- මේ මනස තුල. ආ දැන් තේරුණා. හිත හදාගන්නේ පේන එකට අදාළ එකක් නෙවෙයි. නේද? එතකොට එහෙනම් මේ හදාගත්ත එක මේ ඇහැ දන්නවද? හදන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ. එයාව උපයෝගී කරගෙන මේක කරගත්තට එයාට මේ කැම චුට්ටක්වත් දෙන්නේ නැහැ. තේරුණාද? ආ එහෙනම් ඇහැ කනනාසි දිවකය කියන්නේ ඔන්න ඔය වගේ පහක්. ඒගොල්ලන් උපයෝගී කරගෙන මේ හිත හදා ගන්නවා එක එක දේවල්. ඒ හදාගන්න කිසි දෙයක් අර ඇහැ දන්නෙත් නෑ කන දන්නෙත් නෑ දිව දන්නෙත් නෑ නහය දන්නෙත් නෑ කය දන්නෙත් නෑ හරිනේ ඒව නිකන් උපකරණ ටිකක් විතරයි හරිනේ ආ එහෙනම් එහෙනම් බලන්න එහෙනම් අපිට එහෙනම් ලෝකය අපිට ඇහෙන් ලෝකයක් එහෙනම් හැදිලා නෑනේ ඒ කියන්නේ ඇහැට ලෝකයක් හම්බ වෙලා නෑනේ අපේ හිතට හම්බ වෙලා අන්න හරි ඇහැට ලෝකයක් හම්බ වෙලා නෑ හැබැයි හිතට ලෝකයක් හම්බ වෙලා හැබැයි ඒ හිතටේ ලෝකේ හම්බ වෙන්නේ ඇහැ ඕන වෙලා තියෙනවා ඔව් උපයෝගී වෙලා. ඇහැ උපයෝගී වෙලා තියෙනවා. හොඳයි. එතකොට එහෙනම් බලන්න දැන් බලමු ඕක හැදුනේ කොහොමද කියලා. බලන්න ওই සලායතන හටගත්තේ. ওই සලායතන හටගත්ත තැන ওই දැන් ওই ලෝකේ හැදුනේ ඔතනින්. ඔන්න සලායතන ලෝකෝ ලෝකෝ එහෙනම් නේද? හරිනේ. එහෙනම් දැන් බලන්න සලායතන හැදගන්න හේතුව තමයි නාම රූප. නාම රූප හටගන්න හේතුව තමයි විඥාන. විඥානේ හටගන්න හේතුව තමයි සංඛාර. සංඛාර හටගන්න හේතුව තමයි අවිජ්ජාව. අවිජ්ජාව. එහෙනම් අවිජ්ජාවෙන් නිර්මාණය කරපු එක නේද මනස තුල දැන් මේ හිත තුල මෙන්න මේ කතන්දරේ. ඔයි. ආ දැන් දැක්කද? ඔන්න බලන්න ඕකේ ස්වභාවය. ඇහැ රූප චක්කු විඥානයේ තිංග සංගති පස්ස වේදනා සංඥා සංඛාර විඥාන අන්න මොකද දැනගත්තේ අපි හිතමු පාපිස්සක් කියලා පාපිස්ස ඔන්න බණ ඇහැරූප චක්කු විඥානෙ තිංග සංගති පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ඥාන ඔන්න මොකක්ද ඉපදුනේ පාපිසා පාපිසා මොකද්ද ස්වභාවය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවන්තිය තමයි දුක්ඛ ස්කන්ධය තමයි ඉපදිලා තියෙන්නේ පාපිසා කියලා සංසාරේ අරන් යන්නේ තේරුණාද? <laughs> එහෙනම් බලන්න ඉපදුනේ පංච උපාදානස්කන්ධය. ඒකේ ස්වභාවය කොහොමද? දුක. දුක. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා පාටිස්සක් ඉපදුණා. ඒකේ ස්වභාවය මොකද? දුකක්මයි ස්වභාවය. හරිනේ? එතකොට බලන්න දැන් ඔය මම උතන සරලව පෙන්නේ. එතකොට බලන්න දැන් එහෙනම් ඇහැ ෂණයක් ඔව් එහෙනම් හැමතිස්සෙම ඔන්න ඔය සිද්ධිය වෙන්නේ දිගටම. දිගටම වෙන්නේ ඕක. එහෙනම් ඔබතුමාට පේනවද පාපිස්ස කියලා කියන එක මේ ශනියට ඉපදිලා මැරිලා ගිය එක. හ්ම්. නමුත් ඒකට අපි දිගටම දැම්ම නේද පාපිස්සක් කියලා නිත්‍ය සංඥාවක්. ඔව්. එතකොට බලන්න නිත්‍ය සංඥාවක් දාපු තැනම අපි අහුවෙනව නේද තියෙනවා කියලා. ඔව්. අන්න බලන්න කෙනෙක්ට දැම්මුත් එහෙම ඉන්නවා කියලා අහුවෙනවනේ. හැබැයි යට තියෙන්නේ මොකද්ද? අනිච්ච දර්ශ අනිච්ච ධර්මතාවයන් නේද යට තියෙන්නේ. එහෙනම් අනිච්ච ධර්මතාවයක් තියෙන තැනක අපි නිත්‍ය සංඥාවක් දාලා පාවිච්චි කරනවා. අන්න එතකොට අපිට මොකද වෙන්නේ? මේ නිත්‍ය දේවල් අපිට හම්බ වෙනවා. හරිනේ. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ පැත්තට ඕක දහලා බලන්න. මගේ කය කියලා අහුවෙලා තියෙන්නේ තෝ වගේ ගන්න නේද? ඔය කය ආයුෂ කොච්චරද? මේ දැන් තියෙන එකේ. මේ දැන් විතරයි මේ ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. අන්න හරි. එහෙනම් බලන්න. එහෙනම් ඔතන එක රූපයක් ගන්න බෑ නේද මේ මම කියලා. බෑ. එන රූපේ ස්වභාවය මොකද? අනිත්‍යයි නේද? අනිත්‍යයි. අන්න හරි. රූපේ අනිත්‍ය නම් රූපේ නිසා ඉපදෙන වේදනා සංඥා සංකාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍යමයි. එහෙනම් ඒ දෙක නිසා හටගන්න විඥානයේ නිට්ටයද අනිත්‍යද? ඒක අනිත්‍යමයි. ආ දැන් එතකොට එන ඔබතුමා දැක්කනේ. ওই දැකීම කළ පංච උපාදානස්කන්ධය අනිත්‍යනේ. එතකොට බලන්න අපි මේක නිට්ටය කියලා ගන්න තැනම රැවටිලා නැද්ද? රැවටිලා ඉන්නේ. රැවටීම සැපද දුකද? දුකක්මයි. එහෙනම් යමක් අනිච්ච නම් දුකමයි නේද? දුකමයි. <laughs> දැන් ඕකේ ගන්න තියනවාද හරයක් ඔය හිතේ හැදෙන පාවිස්ස කියලා හැදෙන එකේ ඔබතුමාට බලන්න කකුල් පීඩාන. බෑ. ආ අල්ලන්න පුළුවන්ද හොදන්න පුළුවන්ද ඕක? බෑ ඒක හිතේ තියෙන මායාවක් විතරයි. අන්න බලන්න අසාරම දෙයක් නේද? ඔව්. ආ එහෙනම් අනත්තයි නේද? අනාත්මයි. එහෙනම් ඔබතුමාගේ කය කියලා හම් ඔබතුමා කියලා හම් වෙලා තියෙන මම කියලා අහුවෙලා තියෙන එකත් ඒ වගේ එකක් නේද? ඔව්. එහෙනම් ඒකත් ස්වභාවයේ විදියමයි නේද? ඔව්. ආ එහෙනම් බලන්න රූපය අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන එක නේද කිව්වේ දැන්? නේ? ඔව්. <laughs> ඉතින් ওই සිද්ධිය තමයි හැමති එහෙනම් ඔබතුමාට පේනව නේද? ත්‍රිවිල් එක, රෝදේ, ඕන් එක. ඈ ඔය වහලේ ඔය ඔක්කොම හම් වෙන්නේ මොකද්ද? එකින් එකට විවිධ විවිධ රූප ඔස්සේ රූපයත් එක්කම වේදනා සංඥා සංකාර හටගෙන ගොඩනැගිච්ච විඥාන දැනුම් ටිකක් නේද ඔය තියෙන්නේ. උපාදාය රූප ගොඩක් නේද ඔය තියෙන්නේ. ආ ওই උපාදාය රූප ටික ගොඩනැගුණේ කොහොමද අර විදිහට නේද රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියලා නේද ගොඩනැගුණේ ඔව් ආ එහෙනම් ඔය ඔක්කොගේම ස්වභාවය මොකද්ද අනිච්ච ස්වභාවය අනිච්චම. එහෙනම් යමක් අනිච්ච නම් බුදු පියාණන්සේ කොහොමද පෙන්වන්නේ? දුකක්මයි නේ. දුකක්මයි. ආ ඒ කියන්නේ පෙන පිලක් වගේ නේ මේ ඔක්කොම. එක ෂණයක්වත් නොපවතින එකක් අපි ගන්නවා නිත්‍ය සංඥාවෙන් මේක නිත්‍යයි කියලා. අනිත් දැන් එන ඔබතුමා ওই විදිහට මේ දකින්නකොට ඔබතුමා දකින්නනේ මේ හැම දෙයක්ම අනිච්චයි කියලා. එහෙනම් ඒ කියන්නේ ඔබතුමාට යමක් හම්බ වෙන තැන ඔබතුමාට හම්බ වෙලා තියෙන මොකද පංච උපාදානස්කන්ධයන් ඉදිපතිලා තියෙන්නේ. ඔව් එහෙනම් ඒකේ ස්වභාවය ඔබතුමා දකින්නද අනිච්චයි කියලා. දුක්ඛයි අනත්තයි කියලා. ආ ඔන්න ඔබතුමා කරන හැම වැඩකදීම ඔක බලන්න. බලන්න අවිදිනකොට බලන්නකො මේ උස්සපු කකුල තියන්න පුළුවන්ද? බෑනේ උස්සපු කකුල නෙමෙයි තියන්න වෙන්නේ වෙන වෙනත් කකුල. ඕක දිගේ අන්න පනවාගත් ප්‍රඥාප්තියක් විතරයි. අන්න හරි. එතකොට බලන්න එහෙනම් ඕක ඔබතුමා විදර්ශනා කරනකොට ඔබතුමා ඇවිදිනකොට ඕක හිතනවා. ඕක බලනකොට බලන්න ඇවිදින ක්‍රියාවක් තියනවාද? ඇවිදින කෙනෙක් ඉන්නවාද? ඔබ දකින්නේ අනිච්ච දුක්ඛ අනාත්ත නේද? එතන. එතන එතන එතන. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය ක්‍රියා හැම අපි වැඩ කරන හැම මොහොතකදීම අපි ඔන්න ඔය සිහියේ ඉන්නවා. එතකොට මේ සිහියේ ඉන්නකොට මොකද වෙන්නේ? අපි ඉන්නේ නිත්‍ය සංඥාවේද අනිච්ච සංඥාවේද? අනිත්‍ය සංඥාවේ තමයි ඉන්න ඕනේ. ආ නමුත් අර දැන් අපි සාමාන්‍යයෙන් සමාජයට ගියාම දැන් මම ක්‍රී විපාකයකට ගියාම එතන එතන මම වැඩ කරන වෙලාවට සාමාන්‍යයෙන් සිහිය දිගටම පවතින්නේ නැති ස්වභාවයක් තියෙනවා නෑ ඔන්න බලන්න ඔබතුමාට මම දෙන්න හොඳ කමටහන ඔබතුමා ත්‍රිවිල් එක එලවනවා බලන්න ත්‍රිවිල් එක යනවා කියන තැනම එතන එතන එතන නිරෝධයන් නේද තියෙන්නේ පාර නිරෝධ ඈ නිරුද්ධ වෙනවා ඔක්කොම නිරුද්ධ වෙවි යන සිද්ධියන් නේද තියෙන්නේ ඒක සාමාන්‍ය මම යන වෙලාට මම එක බොහමුදුරට මේ මම මේක හිතලා තියෙනවා මම මේ මේ වාහනේ යනවා කියන්නේ මගේ හිතත් ඒ වගේම යනවා මෙතන නැවතීමක් නතර වීමක් නැහැ කියන එක මට නිකන් මට දැනෙනවා ආ දැන් එතනිනුත් එහාට පොඩ්ඩක් බලන්නකෝ දැන් ත්‍රිවිල් එක යනවා කියනකොට ත්‍රිවිල් එක නිත්‍ය සංඥාවක් වෙලානේ පටන් ගත්ත ත්‍රිවිල් එකද දැන් තියෙන්නේ යන්නේ දැන් නැහැනේ. අන්න බලන්න. ඔබතුමා මේ පැත්ත අතහැරියට මේ පැත්ත අහු වෙලානේ. එතකොට යන මමමද දැන් මේ ඉන්නේ. එක මමෙක් යනවාද ওই ගමන ගිහිල්ලා ඉන්නේ. නෑ. අන්න බලන්න ඔබතුමා ඕක gederදී පොඩ්ඩක් බලන්න. හොඳට බලන්න. එහෙනම් ගිය කෙනාට ආයෙ එන්න පුළුවන්ද? බෑ. ආ ගිය ත්‍රිවිල් එක ආයෙ විල පාක් කරාද ත්‍රිවිල් පාක් එකේ? නෑ. ඒ ත්‍රිවිල් පාකේ මොකද පාක් කරේ? හෙන්නේ <laughs> අන්න බලන්නකෝ. දැන් ඔබතුමාට තියෙන මේ දහම තියෙන අතේ. Taman ළඟමයි තියෙන්නේ. කපු ඒක උඩමයි හිටගෙන ඉන්නේ. කොහෙවත් දුවන්න එපා. ඔන්න ඔය විදිහට එදිනෙදා වැඩ කරනකොට ඔබතුමාට මතක් වෙන වෙලාවට කරන්න. ඒ දැන් දවසකට එක සැරයක් දෙසරයක් හරි ඕක මතක් කියලා ඔබතුමාට ওই විදර්ශනාව යනවා. ඊට පස්සේ ඕක කරනකොට ඔබතුමා දවසකට පස් සැරයක් විතර ඕක බලනවා. 10 සැරයක් විතර. අන්න 20ක් විතර. අන්න ඔහොම ඔහොම ඔහොම එනකොට මොකද වෙන්නේ? ඔබතුමා දන්නේම නැහැ. ආ මේ හැම මොහොතකම අන්නේ ඒක අත්විඳින්න ගන්නවා ඔබතුමා. ඕක දකින්න ගන්නවා. දොපට ඔක එනවා නිකම්ම. හරිද? ඒ එනකොට අන්න ඔබතුමා දැන් ඉන්නේ නිත්‍ය සංඥාවේ දනිච්ච සංඥාවේ. අනිත්‍ය සංඥාව. ආ මේක තමයි. ඉතින් ඔන්න ඔගේ පොඩ පොඩ පුරුදු කරන්න ඕනේ ඉස්සල්ලාම. මම ඒ පුරුදු පිළිපනම් මම දිගටම කරගෙන යනවා ඇත්තටම මට දවසකට කොහොමටත් පැය 3ක් 4ක් මාරුවෙන් මාරුවට වගේ හරි මම නිතරම අනිත්‍ය සංඥාව තුළ ඉන්නවා මට ඒක දැනෙනවා අර අපි අර සාමාන්‍ය සමාජෙත් එක්ක ගැටෙන්න ගියාම තමයි පොඩ්ඩක් අර අමතක වෙන්නේ ඒක තමයි. ඒක ඒක හැබැයි මේක මතක් කරලා ගන්න මුල මුලදී පොඩ්ඩක් ඔයගේ වීඩියෙන් යන්න ඕනි. ඊට පස්සේ ඕක එහෙම කරන්න ඕනෙත් නෑ. ඕක ඕක ජීවිතය බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් දැන් දැන් ඔබතුමාලට වෙලා තියෙන්නේ ධර්මය එක වෙන එකක් ජීවිතය වෙන එකක් කරගෙන තියෙන්නේ. එහෙම නෙමෙයි මේක ජීවිතේම ධර්මයක් කරගන්න. මෙත් එතන බලන්න තියෙන්නේ. ඇත්තටම මේ ධර්මතාවයක් මෙතන වෙන්නේ. කෙනෙක් පුද්ගලික කරන දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒක දිහා එපයි බලන්න. ඒක වෙනම ඉඳලා බැලුවොත් එහෙම මම ඉන්නවනේ නිතරම බලාගෙන ඒක දිහා බලන් යනකොට. ධර්මයේ වෙනයි බලන කෙනෙක් වෙනමම ඉන්නවා. එහෙම නෙමෙයි. මේ වෙන සංසිද්ධිය Taman ඒක තුලට අනුගත වෙලා යන්න. මේක දැකගෙන. අන්න හැම තැනකදීම ඇවිදිනකොට යනකොට එනකොට කනකොට බොනකොට ඔය හැම තැනකදීම Taman ඒක ගැන අවධානයෙන් යන්න. දැන් මේ කොහොමද මේක ඉලවෙන්නේ? ඔන්න බලන්න. දැන් කවුද ත්‍රිවිල්ල කෙලවන්නේ? එලවන්නේ? කොහොමද ත්‍රිවිල්ලක යන්නේ පාරේ? දැන් එතනත් මම කියලා පුද්ගලයෙක් ඉන්නවනේ. අන්න බලන්න. එතකොට බලන්න ත්‍රිවිල් එක යන්නේ ඇයි? ස්ටාර්ට් කරපු නිසා. ස්ටාර්ට් කරන්න පුළුවන් වුණේ ඇයි? නේද? ස්ටාර්ට් කරපු නිසා. ඒ ඒකට ඕන කරන අනිත් හේතු ටික සකස් වෙන්න ඉපැයි. නේද? දැන් ওই ටික තිබුණත් ඔය අන්න හරි. ওই ටික තිබුණත් දැන් ඕක ගෙනි මේ දැන් ඕකට ගියර් එක දාලා නිකන් තිබ්බොත් යන්නේ ගන්න නැද්ද? ඔය පොඩ්ඩක් මේ මේ මේ ඒච් යනවනේ. ඕක යවන්න පුළුවන් නේ. ඕක යවන්න පුළුවන්නේ. ඒ ඇක්සලරේටරේට පොඩි මේ පොඩ්ඩක් ඕක යන විදිහට හදාගත්තාම යන්න බවන්න පුළුවන්. කෙනෙක් ඕනේ නැහැ නේද එතකොට. ඒත් යනවනේ 3 wheel එක. එහෙනම් හේතු ටිකක එකතු වන්නේද? එහෙනම් දැන් ඔබ දැන් ඔබතුමා ඊතන ඉඳ ගන්නවා. ඩ්‍රයිවිං සීට් එකේ. ඉඳගෙන දැන් ඔබතුමා මොකද්ද කරන්නේ? ඔබතුමත් ඒකේ කොටසක් කරනවා. දැන් ඔබතුමා 3 wheel එක එලවන්නේ. රෝද කරගුණ නැත්නම් 3 wheel එක එලවෙනවා. යනවාද? එන්ජින් එක ස්ටාර්ට් වුනේ නැත්නම් එහෙනම් හේතු කොටක එකතු වන්නේද මේ යන්නේ? හේතු හේතු ගොඩක එකතුවක්. ආ එහෙනම් මේ ක්‍රියාවලියක් නේද උතන තියෙන්නේ? අන්න ඒකයි මේකේ දකින්න ඕනේ. එතකොට බලන්න එහෙනම් ඔබතුමත් ඒකේ යම් කොටසකට සහභාගී වෙනවා. හැබැයි ඔබතුමා ගන්නේ කොහොමද? මම ත්‍රිවිල් එකේ ලෝනවා කියලා නේද? මමයි මේක ගෙනවන්නේ, පදවන්නේ කියලා නෑ. ඔබතුමාට තේරුණාද? පාරක් තිබුණ නැත්නම් යන්න පුළුවන්ද? බෑ. එහෙනම් හේතු ගොඩක් නේද මේ තියෙන්නේ? තේරුණාද ඔබතුමාට? නේද? ඒක සකස් වෙන්න ඕනේ. ඒ මම මේ පොඩ මේ එලියෙන් කිව්වේ මේ කතාව. ඕක ඇතුළට ගලව ගන්න. එතකොට බලන්න ඔබතුමා ඔය යන යන හැම තැනකදීම ඇත්තටම ඔය කයි ගිහිල්ලාද මේ හැම එක එක තැනකටවත්? නැහැනේ. උයි. ඔබතුමා මාත් එක්ක යනකොට එකම කයක් කියලා පණවන්න බැහැනේ. යන යන තැන අපි ක්‍රමයක් ක්‍රමයක් පාසා වෙනස් වෙනවා නම්. ඔව්. එකම කයක් යන්නේ ඒක දෙකලකට කොයි වෙලාවක අන්න හරි එතකොට වහන්න ඔබතුමත් එක්ක මම මතුගොමට යනවා හයර් එක මං ගිහිල්ලා කතා කරනවා කර්ණසේන මහත්තයා යන්කෝ මතුගොමට ගිහිල්ලා ඉන්න හයර් එකක් කියලා දැන් මොන අපි දෙන හයර් එකක් යනවා දැන් ඔබතුමාට හයර් එකක් දෙනවා දැන් බලන්න ඔබතුමා මතුගොමට ගියාට පස්සේ මං අහනවා මේ කර්ණසේන මහත්තයා මේ මතුගොමට දැන් කවුද ආවේ කියලා දැන් මතුගොමට කවුද ගියේ ඔබතුමා ගියාද මම ගියාද? කය අපි දෙන්නගේ කය ගියාද? කවුද ගියේ? ඔබතුමා බලන්න කොතන? ඔතන දින ලොකු ගැටියක්. හ්ම්? ඒතකොට එතන සිතක් සිතක් පමණද ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට සිත ගිහිල්ලා තියෙන්නේ කොහෙද? සිතක මතවම ගියාද? හොඳට බලන්නකෝ මාර වැඩේනේ. දැන් ඔය කය කය දන්නවද මතුකම ආපු බව? නැහැ කය දන්නේ. එන කය ගිහිල්ලා නැහැ නේද කොහෙවත්. <laughs> ඔන්න බලන්න වැඩි. එන හිත නේද ගිහිල්ලා තියෙන්නේ. වතුකම යනවා කියන ගමන. ඔව්. ඔන්න බලන්න. දැන් ඔබතුමා හොඳට බලන්න මෙන්න මේ කතාව හොඳේ. දැන් ඔබතුමාට උතන කයක් එන කය දන්නේ නැහැ. ඔය යන එන කතන්දර මොකක්වත් දන්නේ නැහැ. කය දන්නවද කය තියෙන බව? කය දන්නේත් නැහැ. එහෙනම් ඔතන දැන් කයට කයක් හම්බ වෙලා නැත්නම් ඔන්න හිතටනේ කයක් හම්බ වෙලා තියෙන්නේ. ඔව්. එතකොට හිතට කොහොමද කයක් හම්බ වෙන්නේ? ඔය කියන්නේ කොහේ තියෙන කයක් ගැනද? ත්‍රිවිල් එක ලෝප කයක් ගැනද වෙන එකක් ගැනද? හිතේ මවාගත්ත කයක් තියෙන මායාවක්. එතකොට මායාවක් කොහොමද මායාවකද ත්‍රිවිල් කෙලවන් ගිහිලා තියෙන්නේ? ඒ ත්‍රිවිල් එක එක් කොහෙද ගිහිලා තියෙන්නේ එතකොට? ඔබතුමාට පේනවද පොඩි ගැටයක් ලොකු තැනක් තියෙනවා කියලා උතන? ඔන්න බලන්න දැන්. එහෙනම් ওই හිතේ හැදිච්ච මගේ කය කියන එක කොහි තියෙනවද? ඔන්න දැන් ඔබ තැනක් පනවා. ආ දැන් ওই හිත හටගන්නේ එහෙනම් කොහෙද? ඔතන කයකද වෙනත් කයකද? දැන් ওই හිත හටගන්නේ කොහෙද? මේ වෙලාවේ. හට ගන්න තැනක් කියන්නත් බෑ. ඔතන කොතන්ද එතකොට? දැන් ඔබතුමා ඉන්නේ කොහෙද දැන් එතකොට? අන්තෝ ජටා වහි ජටා නේද කරුණා තියෙන මහත්තයා. එතනට හිතා ගන්න බෑ. <laughs> එතකොට මතකම තියෙන්නේ කොහෙද? ඔක්කොම හිත ඇතුළේම හිත <laughs> ගැටයක් මම අහන්නේ ඒ හිතක් කොහෙද තියෙන්නේ කියලා මේ වෙලාවේ බුදුමාට තැනක් පනවන්න බැරි වෙනව නේද බෑ ඔතන ඉඳලා මතුගොන්ට කොච්චර දුරද මහත්තයා දැන් මයින් වෙන්නේ ඇතුළෙන් නේද ඔව් <laughs> චිත්තක්ෂණයක් නේද මයින් වෙන්නේ ඔබ <laughs> දුවාට පේනවද මේ කතන්දරයේ ගැඹුරු ඈ ඔබතුමා ත්‍රිවිල්ල කෙලවන් ඔබතුමා ත්‍රිවිල්ල කෙලවන් ගිහිල්ලා තියෙන තැන පේනවද දැන්? දැක්කද? ඈ එහෙනම් ඔබතුමා ගන්න ගෑ මට එතන මොකද සිද්ධ වුණ සිද්ධිය කියලා. එහෙනම් හොඳට ඔන්න ඔය කාතන්දරේ ආයි බලන්න. මම ආයිත් ඔබතුමාගෙන් අහනවා. දැන් ඔබතුමාගේ කය කියන්නේ මනස සිතට ආපු සිතුවිලි ටික. නේ? එහෙනම් ඒ කය කොහෙද තියෙන්නේ දැන්? දැන් ඔබතුමාට උතන ඒ කය ඔබතුමාට දැන් බලන්න කිව්වොත් මේ වෙලාවේ. ඔබතුමාට අල්ල ගන්න පුළුවන් දේ කය. ඔය හැදිච්ච එක. ඔය කියනවනේ මගේ කය කියලා. ආ හරි. එතකොට එහෙනම් අන්න එක තමයි මේ ටිකක් ගැඹුරු කතාවක්. එතකොට එහෙනම් බලන්න එහෙනම් ඔබතුමාගේ ওই හිත දැන් හටගෙන තියෙන්නේ කොහෙද? මේ වෙලාවේ. ඔතන කයකද වෙනත් කයකද කොයිද හටගෙන තියෙන්නේ? හිත හට ගන්න තැනක් පනව ගන්න බෑ. පනව ගන්න බෑ නේද? මාර වැඩක් උනේ නේද? මාර වැඩේ උනේ. හිත කිව්ව අරේ ගියා මෙහි ගියා මේවා කරා අරව කරා කියලා. දැන් බලනකොට ඒ ගිය තැන් ටික ගැන බැලුවොත් එහෙම මහත්තයා. ඒක කොහෙද තින්නේ ඒකට? ඒකත් සෙනයක් සෙනයක් පාසා හිතෙන්ම ලකුණු කරගත්තු තැන තමයි තියෙන්නේ සංඥාවල් ටික. ආ දැන් ඔබතුමාට තේරෙනවද මේ කතාව? හ්ම් දැන් ඔබතුමාට තේරෙනවද උත්නතනේ? දැන් ඔබතුමාට තේරෙනවද මේ කතාව? මේකේ තියෙනව නේද ඔබතුමාට බොහොම ගැඹුරින් බලන්න ඕන තැන? ඔව්. දැන් තේරෙනව නේද? එහෙනම් බලන්න ඕක ඇහෙන් දකින්න බෑ නේද ওই කතන්දරේ. ඕක දකින්නේ ප්‍රඥාවෙන් නේද මහත්තයා? ඔව් ඔව්. ආ දැක්කද? මට එතන ඇතරම හිතක් පනවගන්න බැරි වුණා මම අය තියෙන්නේ කොහෙද කියලා හනකොට අයක් නැහැවගේ තමයි තේරුණේ ඒක තමයි බලන්න එහෙනම් අපිට පේනවා නේද අපි මේ අහුවෙලා ඉන්න තැන කොයි වගේද කියලා හ්ම් ඒතර බලන්න එහෙනම් ඔතන කියන්නේ කොතනද දැන් ඔතන කියන්නේ කොතනද දැන් ඔබතුමා හිතක් නැති තැනක් නේද හ්ම් ඔතන කියන්නේ කොහෙද? ඔබතුමාට කියන්න පුළුවන්ද? හ්ම් දැන් ඔබතුමා ඔතන ඉඳලා පොඩ්ඩක් එහාට මෙහාට යන්නකෝ. එහාට යන්නකෝ පොඩ්ඩක්. අඩියක් දෙකක් විතර. ඔව්. දැන් වෙන තැනකට ඉන්නේ. ඔව්. ඔතන කොතනද? දැන් ඔය කවුද ගියේ? කොහාටද ගියේ? ඒතකොට ඔතන තැනයි ඉස්සල තැනයි අතර දුර කොච්චරද? අඩි දෙකක් වගේ. මොකෙන්ද මැන්නේ? හිතේම තමයි. <laughs> ඔබතුමා ඈ ඔබතුමාට පේනවද? ඈ මෙතන තියෙන ටිකක් විදර්ශනා වෙන්න ඕන තැනක් ඔබතුමාට. තාම එතන ලෙහිලා නැහැ හරියටම 100%ක්ම. මට ඒක තමයි මම තමයි. ඒක තමයි තව පොඩ්ඩක් ලෙහෙන්න ඕනේ. ඔන්න ඕක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. හරිද? ඔන්න ඕක ගැන කල්පනා කළා බලන්න කොතනද ඔබතුමාට දැන් ඔන්න ඔන්න ඔන්න ඔය කතන්දරේ. හ්ම්? ඔන්න ඔය කතන්දරේ පොඩ්ඩක් බලන්න. දැන් බලන්නකො මෙහෙම. දැන් ඔබතුමා හිතන්න කුස්සියේ ඉන්නේ කියලා. ත්‍රිවිල් පාකේ කියලා හිතන්නකො ඉන්නේ. දැන් ඉන්නේ කොහෙද මේ වෙලාවේ ඔබතුමා ඇත්තටම? ගෙදරද? ඔව් ගෙදර ඉන්නේ. හරි. දැන් හිතන්නකො ත්‍රිවිල් පාකේ ඉන්නේ කියලා. හිතන්න පුළුවන් ඔව් හිතන්න පුළුවන්. අනේ දැන් ත්‍රිවිල් එකක් පාක් කරගෙන ඔබතුමා ඒකට වෙලා ඉඳගෙන ඉන්නවා කස්ටමර් කෙනෙක් කෙනකම්. ඔව්. දැන් ඔන්න එතනම එතනම ඉන්නවා කියලා ගන්න. හ්ම්. ඔන්න එතන. හරිනේ. දැන් හිතන්න කොතන ඉන්නේ කියලා. දැන් ওই ඉන්න තැන ඉන්නේ කියලා හිතන්නකෝ. හ්ම්. හොඳට හිතන්නේ. දැන් ආයෙ හිතන්නකෝ ත්‍රිවිල් පාකේ ඉන්නේ කියලා. දැන් ඔබතුමා එතන ඉන්න විදිහටම ඒ විදිහටම එතන ඉන්න ඕනේ. හරි? හරි. දැන් බලන්න. දැන් ඔන්න ඔබතුමා එතන ඉන්නේ. දැන් එතන mm. ඔන්න දැන් හිත පිහිටලා තියෙන කොතනද? එතනට නේ. හරිනේ? ඔව්. Mm. ඔව්. Mm. එතන කයක් තියනවාද? දැන් කයක් නැහැ. එහෙනම් ඒ හිත පිහිටලා තියෙන්නේ එතන කයක නෙවෙයි නේද? නෑ. හොඳට බලන්න. හැබැයි ඔබතුමා දැන් ඔතන ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ඔතන ඉන්නවා කියනකොට නම් හිතෙනවා නේද මෙතන නම් කයක් තියෙනවා කියලා. කයක් තියෙනවා කියලා. එහෙනම් බලන්න අතන නැහැ මෙතන ඇත. නැත ඇත. අන්න අන්ත දෙකක් අහුණා නේද? ඔව් ඔව්. ඔන්න හොඳට බලන්න. අන්න අන්ත දෙකකට ඔබතුමාව කොටු වුණා. අන්න ඇත නැත. හරිද? දැන් බලන්න ඔතන කයක් තියෙනවා කියලා ඔබතුමා කොහොමද කියන්නේ? ඔබතුමාට ඇහෙන් පුළුවන් ද කයක් පනවන්න උතන? නැහැ. මස් ඇහෙන් පුළුවන් ද කයක් උතන ගියේ තියනවා කියලා කියන්න බෑනේ. හරි. කනින් පුළුවන්ද? බෑ. දිවෙන්? බෑ. නහයෙන්? බෑ. කය දන්නවද කයක් උතන තියෙනවා බව? කයට දැනීමක් තියෙනවා. කය දන්නවද කය කයක් කොතන තියෙන බව? හොඳට බලන්න. නෑ කය දන්නේ නෑ. හිත තමයි දන්නේ. ආ. එතකොට එහෙනම් ආයෙත් බලන්න හිත තමයි කියන්නේ කයක් තියනවා කියලා එහෙනම්. හරිනේ? එහෙනම් හිතින් දැන් උතර කයක් පනවන්න පුළුවන්ද ඔබතුමාට? හිතින් පුළුවන්ද කියලා කය දකින්න? බෑ හිතින් බෑ. එතකොට එහෙනම් ඔබතුමාට උතන දැනෙච්ච එක බොරුවක් නේ. නේද? ඒ දැනෙන්නේ හිතටනේ. මෙතන කයක් තියනවා කියන්නේ. ආ එතකොට එහෙනම් ඔතන කයක් පනවන්න බැරි වෙනකොට ඔන්න හොඳට බලන්න. එහෙනම් ඔතන දැන් හිත හටගෙන තියෙන කයකද? දැන් අතන නම් නැහැ කිව්ව ත්‍රිවිල් පාකී කියන. මෙතන දැන් ওই හිත හටගෙන තියෙන්නේ ඔතන කයකද? ද වෙනත් කයකද කොහෙද? එතන කයට තමයි හිත පිහිටවලා තියෙන්නේ. කොතන කයකද? ඔව්. ඔතන කයකද හිත පිහිටලා තියෙන්නේ දැන් මේ වෙලාවේ. ඔබතුමාට කයක් හම්බ වෙන්න බෑ. ඔතන කයක හිත පිහිටලා තියෙනවා කියලා කියන්න. ඔබතුමා හම්බුණාද එහෙම එකක්? නෑනේ. එතකොට දැන් ඔය හිත පිහිටලා තියෙන්නේ කොහෙද එතකොට? දැනුත් එතකොට හිත පිහිටපු තැනක් හිතා ගන්න බෑ. දැන් තේරුණාද ඔබතුමාට? මේ ටිකක් ගැඹුරු කතාවක්. හොඳේ. මේක ටිකක් ගැඹුරු කතාවක්. එතකොට බලන්න එහෙනම් දැන් අර ත්‍රිවිල් පාක් එකයි එතනක් තියෙන්නේ බලන් යනකොට සිතුවිල්ල. මෙතනක් තියෙන්නේ සිතුවිල්ල. ওই දෙක අතර දුර කොච්චරද? <laughs> දැන් ඔබතුමාට මයින්න පුළුවන්ද? මලින්න බෑනේ කියලා. ආ දැන් ඔබතුමාට තේරුණාද මේ කිව්ව කතාවේ ටිකක් ගැඹුරු පැත්ත? හ්ම් ඔබතුමා බලන්න. ඕකේ ඇතුලේ තාම ඔබතුමාට අහුන්නේ නැහැ මම මේ කිව්ව එක. හොඳේ? ඔබතුමාට අහුන්නේ නැහැ. ඒක හන්ද ඔබතුමා පොඩ්ඩක් ඔන්න ඕක ගැන පොඩ්ඩක් බලන්න. හරි? ඔන්න ඕක ගැන හොඳට බලන්න. අන්න එතකොට ඔබතුමාට ගොඩක් ලොකු ගැඹුරු තැනක් අවබෝධ දැනගන්න පුළුවන් වෙයි. හරි? ඔය කතන්දරේදී. අන්න එතනින් එහාට මං ආයි ඔබතුමාට කතා කරන්න. ඊගාව ටිකට. හරිනේ? ආ හොඳයි. අර මං අද සාකච්ඡාවක් දාලා ඇති මොකද්ද ජීවිත අවබෝධයෙන් ත්‍රිලක්ෂණය කියලා. අන්න ඒක අහන්න. හොඳට අහන්න ඒක හොඳයි. හොඳයි. එහෙමනම් ඔබතුමාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම වෙනුවෙන් කාලය ගත්තට බොහොම ස්තුතියි. ආ හොඳයි තෙරුවන් සරණයි. තව අහන්න සාකච්ඡා ටිකක් හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. හරි මම දිගටම අහනවා.